ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 48 වෙනි වැඩමුළුව. එමනේ කියලා. 47 වෙනි මේ භාවනා වැඩමුළුව. ඉතින් වැඩමුළුවක ආරම්භක අවස්ථාවක් මේ සටහන් කරන වෙලාවේදී මම මතක කැමැති මතක් කරන්න අපි ඒක පටන් ගන්න ඉස්සර වෙලා මූලිකව සම්පාදනය කළ යුතු කට කාරණා තුනක් තියෙනවා. ඉච්ඡර කමඨහනක් ලබා සීලයක් සමාදන් කරනනේ කමඨහන් ලබා දෙන එක සහ අපේ කාලසටහන දිනචරියාව මතක් කරන එක මම හිතන්නේ ඒක අපි සම්බන්ධීකර කාරක ඔය චූල මහත්මයා කරන්න ඇති ඒ නිසා මම අද මේ වෙලාවේදී පටන් අරගන්නේ සීල් සමාදන් වෙච්ච භාවනා කරන්නේ කොහොමද කියන එක මූලික උපදේශ පන්තියට අහුම්කන් දුන්නු ඒ වගේම භාවනා වැඩමුළුවකදී කාලසටහන දිනචරියාව සහචරියා මොකක්ද කියලා දන්න පිරිසක් ගැන ආරමුණු කරලයි. ඉතින් අද දවසේ මේ වෙලාවේ අපි කාලය වෙන් කරන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. එහෙම නැත්නම් ඒකට අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් කියලා කියනවා. ඉතින් ඒකට ක්‍රම දෙකකින් සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි කල්ලාතුව තමන්ගේ භාවනාවේදී නැත්නම් මෙතෙක් ලැබිච්ච උපදේශ සම්බන්ධව නැත්නම් තමන් ගත කරන ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න පිටියට ඒකෙන් තමයි අපි වැඩි පටන් ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් බෑග් පමණ කාලයක් තුනේ කාලය ඇතුළත තමන්ට තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා වෙන වෙලාවක හෝ එහෙම නැත්නම් වෙනම වෙලාවක නැත්නම් අලුතෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ස්වරූපයෙන් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් ඒකෙදී අපි පුංචි මතක් කිරීමක් කරනවා මේ ධර්ම සාකච්ඡා වාර්තාගත වෙනවා. ඒ වාර්තාගත වෙච්ච ඒවා අපේ බණ අහන දේශීය විදේශීය හැම කෙනාටම යනවා. ඒ ඇත්තෝ හරි කැමැති ප්‍රශ්නයක් වාර්තාගත වෙනවා දකින්න. ඉතින් සා සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න මයික් එකට කතා කරන්නයි කියලා අපි ඉල්ලීමක් තියෙනවා. එතකොට මේ මයික් එක වාර්තාගත වීමේ ප්‍රකටයි. ලිඛිත ප්‍රශ්න අපි කෙලින්ම සභාගත කරලයි ප්‍රශ්නට බහින්නේ. ඉතින් අතරමැද වාරේ ඕනම කෙනෙක් ඉන්නවා නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන අපි සාදර වෙනවා. අපි ඉල්ලා හිටනවා මේ ඉස්සරහින් තියෙන මයික් එක පාවිච්චි කරන්න. කාටරි අවශ්‍ය නම් අත උසන්න. එතකොට අපි අවශ්‍ය වෙලාවට මයික් එක දෙන්න. එතකොට මේ පිටසට ඇහෙන්න කතා කරන්න පුළුවන් නම් මයික් එකේ ඒ ඔක්කොම වාර්තාගත වීමට යනවා. ඉතින් මේ හඳුනාගීමෙන් පස්සේ බලාපොරොත්තු වෙමු අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න මම ඒකෙදී අර වෙදින් ඉල්ලා ඉන්නවා මේ ප්‍රශ්න එක එකක් සභාගත කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය භාවනාවට වාඩි වී ඊතා කෙටි කාලයකින් හුස්ම ඇතුල් වීම පිටවීම සියුම් වී ගොස් නැති වී යයි. ඉන්පසු හුස්ම වැටෙන බව පමණක් දැනේ. වරහන් ඇතුළේ තියෙනවා ඇතුල් වීම පිටවීම නොපෙනේ. මෙලෙස සිටින විට මුළු මුළු ප්‍රදේශයම ආලෝකමත් වී ඇති බවක් පෙනෙන අතර හුස්ම වැටෙන අයුරු පමණක් ඊටා කුඩාවට වැටහේ. මේ අවස්ථාවේදී අවට සිදුවන ශබ්ද හොඳින් දැනෙන අතර එයින් බාධාාවක් සිදු නොවේ. මේ අවස්ථාවේදී හුස්ම අවධානයෙන් බැලීමට යාමේදී ආලෝක ධාරාවන් වැඩි වී ගැස්මක් වැනි යමක් සිදුවේ. එපමණයි. ඒක ප්‍රකාශනයක් අතට ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි. ඉතින් කවුරු හරි ඒ ප්‍රශ්න ලියපු එකන කැමති නම් මේක කොයි ස්වරූපෙන්ද අපි මේක ධර්ම සාකච්ඡාවට නගා ගන්න පුළුවන් කියලා ප්‍රකාශය اگේ කරමු. ඒක දැන් සභාගත වෙලා තියෙන්නේ. ඉතින්දී ප්‍රශ්නයක් මොනවාරි තියෙනවා නම් ඒක මේ වෙලාවේ මතු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ප්‍රකාශයක් වශයෙන් සටහන් කරලා අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක ප්‍රකාශයක් වශයෙන් නම් අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. පරයන්කේ විනාඩි 10ක් පමණ සිටින විට ශාරීරික අපහසුතා ඇතිවේ. එවිට භාවනාව බිඳේ. එක්වරම තප්පරයකට නිින්දක් ගොස් ඇස් ඇරේ. උපදෙස් පතමි. මේකෙදී අර පළවෙනි විනාඩි 10ක් මම කියනවා මේ ප්‍රශ්නේ වචනෙම කියනවා ශාරීරික වේදනාව මතුවෙන්නේ ඉස්සෙල්ලා තියෙන විනාඩි 10 තම මොකද්ද අරමුණ වශයෙන් තියාගන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් ඒකෙදී වේදනාව එනකන් ඒ මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා නැත්නම් මූල කර්මස්ථානත් එක්ක ගත කරන මොනවද වැටහිච්ච දේ කියන එක ඉතාමත්ම වැදගත් මේ කියන ප්‍රශ්නට උත්තර දෙන්න. එනිසා එතනදී ඒ ප්‍රශ්න කරු විමසන්න වෙනවා. මේ විනාඩි 10ක් යනකම් ගියාට පස්සේ කකුල් වේදනාව එනවා, ඇඟේ අමාරු වෙනවා. ඒ විනාඩි 10 ඇතුළත තමයි ආනාපාන සතිය හෝ මොකක් හෝ තමන් ගත්ත අරමුණ එතෙක් කරදරයකට භාවනා කරන්න පුළුවන්ද? භාවනා කරනකොට ඒ අරමුණ කොහොමද තමන් අත්දකින්නේ කියන එක අපිට සබහාට ඉදිරිපත් කරන මම හිතනවා වැදගත් ප්‍රශ්නයක් කියලා. කවුරු ලිපේකන කැමති නම් මේ සභාගත කරන්න කට උත්තරේ එතකොට අපි ඒක සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. ඉතින් ඒ කවුරු හරි නිර්නාමකව ඉන්න කැමති නම් අපි ප්‍රශ්න විසිකරනවා ඊගා ප්‍රශ්නය. නඩුවකට ගන්නෑ හරස් ප්‍රශ්නට උත්තර දෙන්න නැත්නම් නඩුවක් නැහැ අපි යන්නේ. හැබැයි ඕනම වෙලාවක මේ සාකච්ඡා යනවාදී කාටද කැමති නම් මම යර ප්‍රශ්නේ ඇහුවේ සංස මගේ කට උත්තරේ මේකයි කියලා මම ආදරෙන් ඉල්ලා ඉන්නවා. කරුණා කරලා අපිට මේ සාකච්ඡාවට අවශ්‍ය තමන්ගේ අත්දැකීම් සම්භාරය කරුණා කරලා ඉදිරිපත් කරන්න. ඉතින් අපි තුන්වෙනි ප්‍රශ්නට යනවා. ඔය මයික් එක මගේ ප්‍රශ්නේ මේකයි විනාඩි 10කට පස්සේ ශාරීරික වේදන එනවා. අපි ඒකට සාකච්ඡා කරන්න යනවා. ඒ 10 වෙනකන් Tamanට ඍචි පරිදි Tamanගේ අරමුණේ හිතපත් ගන්න පුළුවන්ද? පුළුවන් නම් මොනවද Taman ඒ කරදර නැති වෙලාවේ අත්දකින්නේ මොකද්ද කියන එකයි මට දැනගන්න ඕන. මයික් එක ඕන් වෙලා නැහැ. මයික් එක ඕන් වෙලා නැහැ. එක විතර කරලා කියන්න ටිකක් අමාරුයි. ආනාපාන සතිය කරගෙන යනකොට ඇත්තෙන් தත්ත්වය තමයි දැනෙන්නේ. ඒකට අපිට ප්‍රකාශයක් එකතු වෙන්න පුළුවන්ද විනාඩි 10ක් යනකම් ආනාපානෙ මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන්. එහෙමයි සර්. එතකොට මේ ආස්වාස වාරේ මේ ප්‍රස්වාස වාරේ කියලා වෙන් වෙන් වශයෙන් අත්දකින්න පුළුවන්ද නැත්නම් සාමාන්‍ය පොදුවේ ආනාපානෙ වැටහිමද කෙරෙන්නේ. පොදුවේ ආනාපානෙ. එතකොට කොහොමද Taman දන්නේ මගේ හිත සද්දයකට ගිහිල්ලා නැහැ වේදනාවට ගිහිල්ලා නැහැ හිතවිල්ලකට ගිහිල්ලා නැහැ මගේ තානාපානෙම දැන් තියෙනවා කියන එක කොහොමද Taman කියන්නේ සාතික කරන්නේ? ඒ දැනීම අපිට ඕනේ වචනේ. ඒක තමයි අපි හරස් ප්‍රශ්න අහලා උසාවියට ඉදිරිපත් කරන දන්නේ කට උත්තරේ. මොකද්ද දැනෙන්නේ? භාවනා නොකරපු කෙනෙක් දැනෙනවා කියවනම් කමන්නේ. දැන් භාවනා කරපු කෙනෙක් නිසා මම අහනවා ඒ දැනීම වෙන කෙනෙකුට තේරෙන පරිදි විස්තර කරන්න මොකද්ද දැනෙන්නේ? මේක මේක සද්දයක් නෙමෙයි මේක වේදනාවක් නෙමෙයි මේක හිතවිලක් නෙමෙයි මේක ආනාපානෙමයි කියලා තමන් කොහොමද මේ මේ සභාවට ඒ කට උත්තරේ සාතික කරලා ඔප්පු කරලා පෙන්නන්නේ. ආනාපාන භාවනාවම කරගෙන යද්දි දැනෙන තත්ත්වය තමයි දැනෙන සද්දේ. තත්ත්වය නෙවෙයි ඒ ස්වභාවය. ඒ ස්වභාවය අපිට ඕන කට උත්තරයක්. අද්දුතු ප්‍රත්‍යක්ෂ අත්පනාපිට දැකපු හැටි පෙන්වන්න ඕන. ඒක අනික් කටට ලොකු ඇසරීමක් වෙයි. අපි සාකච්ඡා කරනකොට. ඒ නිසා උත්සාහ කරන්න හැකි තාක් දුරට භාවනාවකින් තොරව සතියකින් තොරව හුස්ම ගන්න කෙනෙකුත් සතියකින් ආනාපාන සතියකින් යුක්තව භාවනා කරන කෙනෙකුත් හුස්ම අත්දකින්නවා කියන එක කොහොමද මස් දාලා චරසලා විස්තර කරලා කිව්වත් කරා. භාවනා කරගෙන යද්දී මේ හුස්ම ඉහළට යනවා දැන්න හොඳට පහළට එනවා හොඳට දැන්නවා විනාඩි ස්වල්ප වේලාවකින් මේ තමයි අර ශාරීරික අවස්ථාවෙන් දැනෙන්නේ. එතකොට මම ගන්න ඊට ඉස්සලා කෑල්ල. එතකොට මේ ආස්වාස වාරේ මේ ප්‍රස්වාස වාරේ කියලා දැනෙනවා. හොඳට එහෙමයි. හොඳට. හරි. දැන් ඒකට ආනාපානි දැනනකොට වැඩි ඇතුළේ ඉන්නේ. දැන් මම අහනවා ආස්වාද කරන වෙලාවේදී කොහොමද දන්නේ ප්‍රස්වාසය නෙමෙයි කියලා? ප්‍රස්වාසයලාදී කොහොමද දන්නේ ආස්වාසය නෙමෙයි කියලා? ආස්වාස කරනකොට ඒක දැනෙනවා නේ. දැනෙනවා කියන වචනේ මදි අපිට ඕන විශේෂණ පද ටික. මොනවද දැනෙන්නේ? ආස්වාසේ ප්‍රස්වාසේ නැති මොනවද දැනෙන්නේ? ප්‍රස්වාසේදී ආස්වාසේ නැති මොනවද දැනෙන්නේ? ඒකේ එතනින් තමයි අපිට දොර විවෘත වෙන්නේ. ආස්වාස කරනකොට මේ මේ වාතය ඉහළට යනවා, උඩට යනවා දැනෙනවා. ආස්වාස කරනකොට ඒක හිමීට මේ පාරට එනවා දැනෙනවා. එතකොට ඉහළට යනවා පහළට යනවා කියන දෙකයි විශේෂණ පද දාලා තියෙන්නේ. එහෙම. අනිත් දවසේ විනාඩි 10කින් වේදනාව එන්න අරින්න අනිත් දවසෙත් භාවනා කරන්න මේ ආශ්වාස වාතයේ ඉහළට යනකොට මේ ඉහළට යනවා කියන එක කනේ නායසින මයිල් ඇතුළට තමයි මෙන්න මේකෙන් හරි තේරෙනවා කියලා හිතන්නකො. ඊට අමතරව ඇතුල් වෙන හුස්මෙන් පිට වෙන හුස්ම වෙන් කරලා දැනගන්න වෙන මොනවද තියෙන ස්වභාව ලක්ෂණ කියලා. ඒක විනාඩි 5ක් හරි ගමන් නැහැ. 10ක්ම උනේත් නැහැ. හොඳට විස්තර බලන්නයි කමඨාන සුද්ධ වෙන්න ඕන. හොඳට භාවනා කරනවා එලා දන්නා සද්ද වේදනා හිතෙන්නේ නැහැ. හිත අනබණ්ඩ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක මට ඕනේ. උසාවියේ කට උතර දෙන්න මේ ආශ්වාස වාතයමයි ප්‍රශ්වාසය නෙවෙයි. ඇතුළට එන බව දැනෙනවා කියන අපි බාර ගන්නවා කට උතරක් විදිහට. දැන් පිට වෙන බව දැනෙනවා කියනවා බාර ගන්නවා කට උතරක් විදිහට. හැබැයි හොරට කියන්න පුළුවන් ওই කට උතරේ. භාවනා නොකර ඕක කී හැකියි. භාවනා කරන්නේ කොහොමද බලන්න ඕනේ ඇතුළේ හුස්ම වෙන මොනවද මන් දකින්නේ. ඇතුළත වෙන බව දන්නවා. ඊට අමතරව අත්දැකීම් වශයෙන් අත් විඳීමක් වශයෙන් මොනවද අත් විඳින්නේ? පිට වෙන හුස්ම මොනවද අත් විඳින්නේ කියලා කියනකොට අපිට හොඳට දැකලම තමයි දැකපු දේ කියන්න තරමට තව කෙනෙකුට sannivedana කරන තරමට ඒක තහවුරු කරන්න ඒ තහවුරු කිරීමේ ඇති වෙන කුසල ඡන්දේ නිසාම අර වේදනාව එන්න තියෙන වෙලාව පස්සට යනවා. ආනපාන බොහොම සාදරව බලනවා. නැමිලා බලනවා. හරියට චීන කන්නඩියක් දාලා බලනවා වගේ ලෙන්ස් එකක් දාලා තියෙන බලනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද. දැනටමත් කට උත්තරේ තියෙනවා වෙන් කරලා අල්ලන්න පුළුවන්. එහෙම දැනට ලකුණු කැපෙන්නේ මේක sannivedanaya කරන්න දන්නේ නැතිකම නිසා. පිළිසෙට කියන්න තන්නේ ඇතුල් වෙනවා පිට වෙනවා කිව්වට මම උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇතුල් වෙන හුස්ම සීතලට දැනෙනවා ප්‍රශ්න පිට වෙන හුස්ම උණුසුමට දැනෙනවා ඇතුල් වෙන එක කෙටියට දැනෙනවා පිට වෙන එක දිගට දැනෙනවා ඇතුල් වෙන එක දිගට දැනෙනවා පිට වෙන එක කෙටියට දැනෙනවා මේක ගැස්සි ගැස්සි යනවා නැත්තම් මොනවා හරි මේ එන්න මේක විස්තර හොයන්න ගිය ගමන් අපි ආනාපානයට වඩා සාදර වුණා වෙනවා. එතකොට ඒ සමීප බැල්ම නිසා, උච්ඡන්න බැල්ම නිසා, ආසන්න බැල්ම නිසා අර එන්න තියෙන වේදනා අයින් වෙයි. සමහර විට සමහර විට ඔය විනාඩි 10 ඇතුළත ආනාපානී අර ඇක්චුලි මේ පිටබීමේ වෙන් කරලා දැනගන්න පුළුවන් තරම් සවිස්තර වෙච්ච ආනාපානේ සංසිඳිලා තැම්පත් වෙලා ඊට පස්සේද දන්නෙත් නෑ වේදනාව වෙන්නේ. නැත්නම් ආනපනේ කඩාගෙනද වේදනාව වෙන්නේ ආනපන. ගෙවිලා ඉවරනාට පස්සේද වේදනාව වෙන්නේ කියන එකත් ඊටම වැදගත්. ඉතින් මම තාම මෙහෙවන්න යන්නේ මම දැනට කියනවා ඔය යන ක්‍රමය හොඳයි. නැඩි පහක් හරි හම්බ වෙනවනම් හොඳයි. ඒ පහ ඇතුළත හොඳට කට උතර වෙන් කළ දැනගන්න ඕනේ ආස්වාසිය මෙහිමයි ප්‍රසවාසය නෙවෙයි. ආස්වාසිය ඇති ප්‍රසවාසයට සමාන සාධාරණ නැති ලක්ෂණ මොනවාද? ප්‍රශ්වාස වේලාවේදී ආන ආශ්වාසය නැති ප්‍රශ්වාස පමණක් සාධාරණ ලක්ෂණ මොනවාද කියලා දෙක අල්ලගෙන මේකේ යනකොට මේ වේදනයි වේදනාවට පස්සේ තමයි තේරෙනවනම් දැන් නුරුස්නා ගතිය තියෙනවා අපහසුයි එතකොට ඇඟෙන් අහන්න ඕනේ මොකද්ද ඕනේ කරන්න කියලා ඉක්මනට ක්‍රියාත්මක වෙන්න ඉස්ලා කියනවනම් කකුල් දෙක දික් කරන්න කියලා කකුල දික් කරන්න කියලා පොඩ්ඩක් දික් කරලා බලන්න ආයෙසරයක් ආනපාන කියලා අර විනාඩි 5 ආයෙ ගන්න පුළුවන් නැත්තම් සමහර විටක ඉඳගෙන ඉන්න ඉරියව්ව වැරදි ඇති. උත්සාහ කරන්න බෑ පොඩ්ඩක් කුසාසනික වාඩි වෙලා. එහෙමයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ උසාසනික වාඩි වීම නිසා විනාඩි 5ක් ඉන්න පුළුවන් එක 10ක් වෙනවා නම් 10ක් පුළුවන් එක 15ක් වෙනවා නම් අපි ඒ වෙනුවෙන් ඕනම පුදපිදවිල්ලක් දෙන්න ලෑස්ති. එනිසා අපි කියන ඒකට කාය කයට කරදර කරන්නේ නැතුව හොඳම දේ තමයි මෙහෙම ඉඳගත්තාම ධනිස්සේ උස තියෙන ආසනයක් තියෙනවා. මේ ආසනේ කොට වැඩි. අනිසේ උසට ආසනයක් තිබ්බා කකුලේ බර එල්ලිලත් නෙවෙයි තියෙන්නේ කොකන් ඇහිලත් නෙවෙයි තියෙන්නේ. ආන්නේ වගේ ආසනයක හොඳට වාඩි වෙලා බලන්න ඕනේ. අර විනාඩි 10 15ක් කරගන්න පුළුවන් නම් අපි ආසනය ගැන සලකන්නේ අපි බලන්නේ එතන ලැබෙන විනාඩි 15 10 ලොකු වටිනාකමක් තියෙන හැබැයි ඒ විනාඩි 10 ඇතුළත හම්බ වෙන දේ කැන්දියේ ගලබේරුවා වගේ හරියට කියනවනේ ආශාස වෙලාදී මට මේක ප්‍රසවාසය නෙමෙයි මෙන්න මේ ලකුණු තියෙනවා ප්‍රසවාස වෙලාදී මට මේ ටික තියෙනවා ආශ්වාසය නැති ලකුණු කියලා. ඒ විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචරයේ අරමුණට සමීප වීම අරමුණට ගරු කරන ගතිය ඒ වගේම උත්සන්න වෙන ගතිය වැඩි වෙනවා. මේක සරල සමාන්තරව සතියට සතිය දියුණුවට සමානයි. එහෙමයි. ඔට්ටුයිද? එහෙමයි. හරි. අපි යනවා ඊගාවට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය පර්යංකේ ආරම්භයේදී රළු හුස්ම දැනේ. ආශ්වාසය ප්‍රකටව දැනෙන්නේ නාසය ඇතුළතය. ආශ්වාසය ප්‍රකටව දැනෙන්නේ උඩුතල මතය. මෙසේ ස්ථාන දෙකකට සතිය යොමු කිරීම සුදුසුද? මේකට යම්කිසි මේකේ යම්කිසි උත්තරයක් හම්බෙනවා අපි සාකච්ඡා කරපු ප්‍රශ්නයක. එයා ප්‍රශ්නයක් නගලා නැහැ. එයා හොඳටම දන්නවා ආශ්වාස ප්‍රශ්වාසයේ අත්විඳට පස්සේ ඒක අත්විඳින එක මදි කියන්න ඕන කියන එක නිසා උත්සාහයක් කරලා තිනවා ආශ්වාස හුළඟ මට නාසය ඇතුලේ දැනෙනවා ප්‍රසආසය උඩුතලේ දැනෙනවා ඒක හොඳටම පේනවා අත්තුට ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ දැන් සැකයක් වෙනවා ආශ්වාස ප්‍රසවාස පාස මේ හුස්ම රැල්ල හැපෙන තැන එතන මෙතන පණින එක හොඳද කියලා මේකට ලොකු සාන්තිය දෙන බොහෝම ගැඹි ලස්සන උපමාවක් ලොකු සාන්තිය සඳහන් කරනවා ආනාපාන සතිය දැන් සද්ද පිට වේදනා හිත පුජිහිල්ල නැහැ ආනපාන තියෙනවා. හැබැයි මෙයා ටට්ටක් ටට්ටක් ගාලා ආශ්වාසයට ප්‍රශ්වාසයට එහාට මෙහාට පොඩ පොඩ පයින්. ඒ පණින ප්‍රදේශයේ ඔක්කොම අරමුණු කරන්න කියනවා. උදාහරණයක් වශයෙන් සිල්ලුවට කියන වහලා තියෙනවා. සිල්ලුවට කියනවා ඒකට තවත් මොකද්ද නෝ කුස්සල් වලට බේතර ගන්න ඇට જાතිය. සිල්ලුවටේ සාමාන්‍යයෙන් පුංචි මැංගුස් කෙටියක් දෙකට කැපුව සයිස් එකක්. ඉතින් එච්චර විතර ප්‍රදේශයක් ඇතුළත දැන් හිත පයින්නවා. ආශාස ගන්න මෙතන ප්‍රසාර ගන්න මෙතන කොහොම හොඳයි දැන් අපි මේ ප්‍රදේශයේ වශයෙන් සිල්වැටේ ප්‍රදේශයේ බලන භාවනා කරනවා එන්න එන්න එන්න මේක පුංචි වෙනවා සියඹලට යනවා තව ටිකක් වෙලා ගියාම සිංහල පරිප්පු ඇටයක් විදියට ඊට පස්සේ මයිසූර් පරිප්පු ඇටයක් විදියට මුං ඇටයක් තරනකොට අබ ඇටයක් තරනකොට මේක එන්න එන්න එන්න පුංචි වෙනකොට Tamanටම තේරෙනවා දැන් මේ ඒකාග්‍ර වීම තමයි වෙන්නේ කියලා ඒ නිසා මුලින්ම අර මුළු හැපෙන ප්‍රදේශයම අල්ලගෙන භාවනා කරගෙන යනවා භාවනා කරන යනකොට හිත දුක් කරදර ගන්න වැරදි කියලා කියන්නේ එන්නේ එන්නේ එන්නේ ගොනු වෙන්න පටන් අර ගන්නවා ගොනු වෙන්න පටන් ගත්තම මේ ප්‍රශ්නේ ඉන්නේ ඒ නිසා ආස්වාසේ දෙකයි ප්‍රස්වාස දෙකයි කියලා මේ පණින පැනිල්ල යෝගාවචරයට බරපතල ප්‍රශ්නයක් විදිහට මූණට දෙනව සක්මන් කරනවා මේ මේ පීට පුසති ඊගාට දකුණට ගන්න එපා සම්පූර්ණ දෙක ඊට දකුණ තිබ්බ කාය වමට ගන්න එපා මේ වම දකුණ වම දකුණ කියන පියවර සීමා ඇතුළත කාල සීමා ඇතුළත සතිය පිහිටවන තැන අතනින් මෙතෙන්ට මාරු ඒ මාරු වුණත් දැන් මෙතන අඬා හොගාන්නේ දුක් ගැනවිල්ල කියන්නේ මේ එක තැනක නෑ කියලානේ. ඒක තැනක නෑ මෙතන මෙතන මාරු වෙන එක ප්‍රශ්නයක් වෙලා. ඊට වැඩිය ලොකු තැන් වල මාරු වෙද්දී සතිය පවත්වන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ දන්නවා. නමුත් බබාට බැරි හින්දා බබාට සූපු දීලා ෂේක් කරන්න හදාන. ළඟ ළඟ නටන දිල කියන සක්මන් කරනකොට බබා මොකද කියන්නේ? ඒත් පුළුවන්. අන්තිමට තේරෙයි මේ අරමුණෙන් අරමුණට කොච්චර පැන්නත් සතිය පැවැත්වීමේ ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. වොලිබෝල් ගහනකොට හරි බැඩ්මින්ටන් ගහනකොට හරි අම්පයර් net එක ගානේ උඩට ගිහිල්ලා බෝල යන දිහා බල බල ඉන්නේ. බෝලේ හොඳට මාරු වෙනකොට අවුට්. ආයෙසර බෝල යන්න ගියා. නටන නට හරියට අවුට් වෙන මනුස්සය කොහොමද හරියට මැද ඉඳගෙන බලන්නේ? යාගියොත් නෑ බෝල එක තැනක තියෙන්න ඕනේ මට අම්පයර් කරන්න මාත් නැතුව බෑකොත් ගේම් එකක් නැහැ. හොඳට බලන්න හරි මැද ඉඳගෙන බැඩ්මින්ටන් ගේම් එකක් බලහිනකොට හොඳ දක්ෂයෝ දෙන්නේ බිම වැටෙන අඩුයි. ඒක බලන්න මෙහෙම මෙහෙම නටන්න. නටුවට පේනවා. සතියෙත් වගේ එක තැනක තියෙන්න ඕන කියලා පිළිදාගත්තට ඒකේ මෝහේ මොකද්ද? මේ සමත සමාධියට තියෙන කෑදරකමයි ඔය පෙන්නන්නේ. සමත සමාධිය එක තැනක ඉඳලා පවත්තන. විපස්සනා සමාධිය හරිම සෙල්ලක්කාරයි. එහෙට මෙහෙට පැන්නට කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියලා බය වෙනවනේ කැඩෙන්නේ නැහැ. එහෙමනම් එහෙම කැඩෙනවා නම් සක්මණේ සතියක් ගන්න බෑ. ඉතින් දැකට මේ එළවලු කපන ගමන් ටෙලිෆෝන් කරන ගමන් වැඩ කරන යන ගමන් දැන් ඩ්‍රයිවිං කරනකොට සතියක් පවත්වන්න බැරි වෙයි. මොකද සයිඩ් කන්නඩිය බලන්න ඕනේ, ඉස්සරහා බලන්න ඕනේ, ක්ලච් එක බලන්න ඕනේ, ස්ටියරින් වීල් එක බලන්න ඕනේ. මේ ඔක්කොම කරද්දී ඕන සතිය පවත්වන්න පුළුවන්. ඒක නිසා මේක අභියෝගයක්. හැබැයි මම අර සමත සමාධියට කෑදරකමක් ගැන චෝදනා කළාට සිල්වැට එක සම්ප්‍රමාණයක් සීඹලට එකට පුංචිනවා සීඹලට තතම් ප්‍රමාණය කඩලා පළු කරතරම් පුංචිනවා ඊට පස්සේ මයිසූර් පරිපූර්ණ පුංචිනවා කියන්නේ සමතේ තමයි ලොකු ප්‍රදේශයක නටනට හිටපේක ලස්සනට ගොනු වෙනවා එනිසා මෙතන සමත සහ විපස්සනා අතර ලොකු අතිනත ගැනීමක් වෙනවා අපි හිතනකට වැඩි ඒ දෙන්නට එකට වැඩ කරතේ ඒක තීරුම් ගන්නකොට පුදුම හිතෙනවා මේ හිතක තියෙන මහිමේ හැකියාව ඒ නිසා මේක අභියෝගයකට ගන්න එපා. මේක කරදරයකට ගන්න එපා, වැරද්දකට ගන්න එපා. මෙහෙම තියෙද්දිත් පුළුවන්. මෙහෙම තියෙද්දි කොච්චර වෙලා යන්න පුළුවන්ද කියලා බලනකොට හිමීට මීට වෙන්නේ මේකට තියෙන බය ඇති ගමන් ඉබේම දේවල් වල ඒකාග්‍ර වීමක් ඒකෝදි භාව කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා. ඒකග්ගතා කියලා සඳහන් කරලා තියෙනවා. සමතය කියන වචනේ පාවිච්චි කරනවා. සමාධිය කියන වචනේ පාවිච්චි කරනවා. වෙනකොට වෙන්නේ ඔය හැමතැනම දුවදුවා හිට වෙහිට එන්නේ දඟලනවා. ඒක උපමාවකට කියන්නේ කැලෙන් ගලවන ආපු කැලෙන් අල්ලගෙන ආපු කුළුමීමා දිගලණු කල්ලල හොඳට වරපටක දාලා කනෝ පිටවල බැඳාම ඒවා පුදුම විදිහට නටනවා. බෙල්ල කඩාගෙන නටන කවදා හරි වරපට හයියයි කනෝ ගලවන්න බැරි නම් ඌ අන්තිමට කනෝ මුලම ලකිනවා. අති වැටලා නැටලා වැටලා කන උල ලගින. අයිය තියෙනකන් නටනවා. ඉතින් අපි කරන්න තියෙන හොඳ වරපටක්. මෙතන වරපට කියන්නේ සතිය. කනුව කියලා කියන්නේ අරමුණ. අරමුණේ නටන්න දෙන්න. ටිකක් නටලා නට අන්තිමට එයා එකතු ඒක මේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්නට වැඩිය මේ අත්දැකීම් සහිතව දීපු ප්‍රකාශනයක්. ඉතින් ඒ ප්‍රකාශය දෙවෙනිට අප ප්‍රශ්නට වැඩිය තුන්වෙනි ප්‍රශ්න අපේකනාගේ තොරතුරු ටික සාකච්ඡාවකට උගක් වටිනවා. ඒකෙම දෙවෙනි ප්‍රශ්නය ටික වේලාවකට පසු හුස්ම සියුම් වේ. දැන් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දැනෙන්නේ ඉතා සිහින්ව උඩුතල මතය. ඒ සමගම වෙනත් සංවේදනාද උඩුතල මත දැනේ. එවිට සිහිය යොමු කළ යුත්තේ කුමකටද? ඒ කියන්නේ අර අර සිල්ලු ඇටේ දැන් සියඹ ලැටයක් වෙලා. සියඹ ලැටේ කඩලා බලුවක් වෙලා අන්තිමට එක තැනට ඇවිල්ලා කොතනද උඩුතලේ. ඒ ඉසල් ප්‍රශ්නේ එක්ක දෙවෙනි ප්‍රශ්නේ කිව්වනම් මම අර තොරතුරු ටික මම කියන්නේකුත් නැහැ. ඒ නිසා දෙකට කඩලා කියෝපේ කොහොඳයි. දැන් ඔය ගෙනල්ලා තියෙනවා. ඉතින් ආවට පස්සේ ආශ්‍රද ප්‍රසාද දෙකම සියුම් වෙලා තියෙනවා. නටන රැකිල නතරලා එක තැනකට ඇවිල්ලා තියෙනවා. එහෙම දිවට ආශ්‍රද ප්‍රසාසෙන් තොරව ඒ තැන අනිකුත් sannivedana එන්න පටන් ගන්නවා. ආශ්‍රද ප්‍රසාසෙ පිටිමැදීම පීරි ගෑමට අමතරව උඩුතලේ අනිකුත් දැන් තොල් පොපියනයි කියලා එකක් අහලා තියෙනවා. මුදෙට මිරිස්සර ආහාරයක් ආවට පස්සේ තොල් පොපියන. ඒ වගේම එක එක දේවල් වල පොපියන. ඒ වගේ පොපියන ලකුණ තොල් වල තියෙන ආනාපානෙන් තොර. මුදෙට ආනාපානෙ හිත ප්‍රණීත වෙලා ඒකට හිත ගියාට පස්සේ එතන තියෙන අනෙක් සංවේදන එන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මුළු කයෙම තියෙන බෙන්න පටන් ගන්නවා. එන්න පටන් ගත්තට පස්සේ දැන් ප්‍රශ්නයක් එනවා. දැන් හිත තියන්නේ ඒ බොහෝ සංවේදන වලටද නැත්නම් අතෙන් දෙනකන් ආපෝ ආනාපානද කියලා එතනදී නම් ඒ කාන්ත උත්තරයක් දෙන්න තියෙන්නේ කොහේ විස්තර පෙන්නුවත් මෙතෙන් එනකන් උදව් කරපො ආනාපානෙම හිත තියන්න හිත තියාගෙන බලන්න යනකොට ඒ අනිකුත් sannivedana ඔක්කොම මල් මාලිකට මල් ලැබුණා වගේ ආනාපාන නූලටම යමුනන්න හැබැයි මැද නූල කඩා ගන්න එපා ආනාපාන නූල කඩා ගන්න බෑ අහන්නේ අයියේ ප්‍රශ්නේ මම ආහන කෙනාව සාධාරණීකරණය කරනවා නම් ආනාපානෙන් එන sannivedanaේ පුංචි වෙලා ශරීරයෙන් එන සංනිවේදන ලොකු වෙලා වෙලා. ඒක වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ මෙතෙන් එනකන් උදව් කිරුවේ සතියයි ආනපන සතියයි ඒක තියෙනවා. ඒ නිසා මම මේ ඉස්සෙල්ලාපු කනට සලකනවා පස්සේ ආපු අඟට වැඩිය කියලා කතාවක් තියෙනවා. පස්සේ ආපු අඟ ලොකුයි ලස්සනයි. නමුත් ඉස්සෙල්ලාපු කනට තමයි සලකන්නේ පරණකමට. ඒ නිසා ආනපානට මුල් තැන දෙන්නේ. හැබැයි අනිත්‍යව කවදාකවත් යටපත් කරන්න හෝ නොයේ නොයයිතු කියලා හිතන්නවෝ බාධා කරන්න එපා. ඒවට එන්න අරින්න ඒක හොඳ හිත ප්‍රනීත වීමේ ලක්ෂණයක් විදිහට අරගන්න. බිස්නස් එකක් කරනකොට හම්බෙන අතිරේක ලාභ විදිහට සලකන්න ඕවා. තමන් තමන්ගේ බිස්නස් එක අනපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතර කමටහන් කියන්නේ මොනවාද යන්න පහදා දෙන්න. මම මේ ප්‍රශ්න මග අරිනවා. මොකද ඒකට ගියොත් අපි මේ ඇති කරලා ගන්න හදන ගොනුව නැති වෙනවා. අපි සතර කමට ආන්න වලට යන්නේ නැතුව කෙලින්ම ආනාපාන සතියට යන්නේ. ඒක නිසා මේ ප්‍රශ්න වලට ඇත්තම සූත්‍රමේ වශයෙන් නම් දැනගත්තොත් හොඳයි. නමුත් ඒකට ගන්න වෙලාව ඒ ආනාපානට හිත යොදාන භාවනා කරන්න සම්‍යක් වශයෙන් බොහෝ දෙනා ගන්න අත්දැකීම දැනුව පැතිවැටි වලට යන්නේ. ඒ නිසා මේ වෙලාවේ හැටියට මතක තියාගන්න මේ වැඩ භාවනා කඳවුර අපි පාත්තන්නේ සතිය පිහිටවන්නයි. ඒ සතිය පිටීම සඳහා හොඳට වාඩි වෙලා ඊට එකලස් කරන බෑන කොහෙන්ද හිත යන්නේ කියලා. නාසිකාග්‍රේට නම් ආනපානි කියන්නේ. බඩ උදරේ පිම්බීම හැකිලිම් වෙනවා පිම්බේ ගැටි හැකිලිම් කියන්නේ ඒකට ඒක සතියට අරමුණක් වෙනවා. ඒ අතර වාරයේදී අනෙකුත් චතුරාර්යක භාවනා කතා කරන්න පටන් ගත්තොත් සුතමේ ඥාන වැඩේ. නමුත් ඒක භාවනාවට එච්චරම උදව් වෙන්නේ නැහැ නිසා මම මේ මේ විපස්සනාවට බර සතියට බර මේ වගේ වැඩමුළුවකදී මේ වගේ දේවල් කතා කිරීම ගන්නවා. නමුත් අවශ්‍ය වුණොත් ධර්මදේශනාවේදී සාධක වශයෙන් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව චතුරාර්යක භාවනා විස්තර කිරීම මූල ධර්ම වලට පැත්තට යන වැඩක්. නරක වැඩක් නෙවෙයි. නමුත් මේ මේ ගමනේ එල්ලේ ඔද්දල් වෙන නිසා මේ ප්‍රශ්න පැත්තක තියෙන කාට හරි අවශ්‍ය නම් මට ඒක සම්බන්ධව බණ හෝ අවශ්‍ය තොරතුරු හොයලා දෙන්න පුළුවන් කියලා තමයි තේරුම් ගන්න. නිර්වාණ සරණයි ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව විනාඩි 20ක් පමණ සිත පිට නොයා සතියෙන් සිටීමට පිළිවන. ඉන්පසු සිත විසිරී යනවා විනා කිසි දෙයක් කළ නොහැකිය. ඒ අවස්ථාවට බුද්ධානුස්සති භාවනාව කරනවා. කලක සිට මේ අයුරින් තමයි පවතින්නේ. ගරු ස්වාමින් වහන්සේ මට උපදෙස් ලබා දෙන්න. මේ සසර අතරමං වුණ යෝගී කාන්තාවක් ඉතින් එතකොට ඒ යෝගාවචරයම විස්තර ඉතුරු කරනවා නම් ආවිචන 20ක් විතර කර හිත විසිරෙනවා බුද්ධානුසය දැම්මට පස්සේ නැවත හිත එකඟ වෙනවද ආයත ආනපාන යන්න පුළුවන්ද නැත්නම් බුද්ධානුසුතිකේම දිගට යන්න පුළුවන්ද කියන අත්දැකීම තියෙනවනම් අපිට සාධනීය විදිහට මේක සාකච්ඡාවට සම්බන්ධ කරගන්න පුළුවන් ඒ නිසා වැදගත් ස්ථානට අවිල්ලා තොරතුරු අපිට නැහැ ඒ නිසා කැමැතිනම් ඒ ටික සභාගත කරන්නේ මේ විදිහට කලබලයකට පස්සේ බුද්ධානුස්සතිය කරලා පුරුදු කරලා තිනවා බුද්ධාන් මට පස්සේ මොකද වෙන්නේ ඉතින් වෙලා ආය ආනපනට යනවද නැත්නම් බුද්ධානුස්සතිය දිගට යනවද කියන එක දැනගන්න පුළුවන් වුණොත් මම කැමති ඉදිරියට ගන්න ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපේකන ඉදිරිපත් කරනවා නම් ලේසි එහෙම නැතුව මේ පොදු සමීකරණයක් නෑ මේකට උත්තර දෙන්න ඒකේ නා එකෙන් ලැබෙන අත්දැකීමත් එක තමයි ඉදිරියට යන්න පුළුවන් එහෙම නැත්නම් බුද්ධහසට යන්නේ ඉස්සලා ඇතිවෙච්ච මේ වික්ෂිප්ත භාවය ගොඩාක් තොරතුරු සහිත තැනක්. ඒ වික්ෂිප්ත භාවයේ ක්‍රමයෙන් එන එකක්ද? ඊට පිට යෑම නිසා එන එකක්ද? නැත්නම් ඇත්තටම කියනවනම් ආනාපාන සංසිඳිලා ආනාපානයේ ආනාපාන නිමිත්තෙන් හිත ගිලිහිම නිසා ධාර්මික වෙන ධම්මොද්දච්චේද කියලා මට තේරුම් ගන්න ඕනේ. ඒකට කට උතර දෙනවනම් අපිට ඉස්සරහට ගන්න පුළුවන් නිසා වැදගත් ගැටලු දෙකක් තියෙනවා මේ ප්‍රශ්නේ. සභාගත කරනවා නම් අපි ඉදිරියට යනවා. එහෙම නැත්නම් ප්‍රශ්න විශීකරනවා. ඊගා නඩුවට ඊගා නඩුව ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමාධියට නොඇලී සතිය ඉදිරියෙන් තබා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? ඒ ඇතිවන සුවදායි තත්වය දෙස බලා සිටීම වැරදිදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පළවෙනි වාක්‍ය නැවත කියන්නේ සමාධියට නොඇලී සතිය ඉදිරියෙන් තබා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? ඊගාට කියනවා ඒ ඇතිවන සුවදායි తත්වය දෙස බලා සිටීම වැරදිදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සම්පූර්ණ පරස්පර විරෝධී වාක්‍ය දෙකක් තියෙනවා. එකකින් කියනවා කොහොමද සමාධිය ගන්නෙ, සතිය ගන්නෙ කියලා. දෙවෙනි එකට කියනවා සතිය අරගෙන දොඩියකට ගියාට පස්සේ කොහොමද තියාගෙන ඉන්නේ කියලා. පළවෙනි ගහන යන්නේ කොහොමද කියලා දෙවෙනි එකේ ගියාට පස්සේ මොකද කරන්නේ කියලා ගියා ගිය බවට ලකුණුත් පේන්නේ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ බොරුවක් කුස්සක් තියෙනවා. ඔය කියන ඒ සමාධි தත්වයට යන්න පුළුවන් නම් ඉතින් සතිය ඇති කරන්නේ නෙමෙයි. ඒක මම කියන්න ඕනේ නෑනේ. දැන් කරන්න තියෙන්නේ ඇති වෙච්ච ඒකලස් භාවයේ විවේකයේ ඒ විවෘත භාවය බොහෝ වෙලා පැවැත්වීමට කුමක් කළ යුතුද ඒක කරන එකයි. ඉන්සයි පළවෙනි අහලා තියෙන වාක්‍ය දෙවෙනි වාක්‍ය නිෂේධනය කරන වාක්‍යයක් පළවෙනි. ඒ ප්‍රශ්න ප්‍රශ්නකරුගේ ගැල්ම නෑ ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නේ මොනවක්වත් දන්නේ නැතුව. දෙවෙනි කී කියන හොඳට භාවනා කරලා විවේක වෙච්චාම මොකද කරන්නේ? ඒ නිසා මම ප්‍රශ්නේ ගන්න දෙවෙනි කොටස විතරයි. මේ විදිහේ විවේකයක් ආවා නම් ඒ විවේකේ වැඩි වේලා පැවැත්වීම සඳහා Tamanට කුමක් කළ හැකිද? ඒක පරිේශන තෘෂ්ණාවෙන් කරලා ආර්ය පරිේශණයෙන් කරලා වැඩිවීම සඳහා කළ යුත්තේ කරන්නේ. එතකොට අර පළවෙනි ප්‍රශ්නෙට ඕන උත්තරේ ඉබේම ඒකෙන් ලැබෙයි. පළවෙනි වාක්‍යයට. ගරු ස්වාමින් වහන්සේ, ධර්ම සරණයි. ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම රැල්ල ඇතුල් වුණා කියලත් පිට වුණා කියලත් දැනෙනවා දකිනවා හොඳින්ම පේනවා වැදෙන තැන හඳුනාගත්තට පසුවත් හුස්ම රැල්ලට හිත තියා ගැනීම කල යුතුද නැද්ද හිත තැන්පත් වෙලා පිට යන්නේත් නැත්නම් කල යුත්තේ කොයි ආකාරයටද ඊළඟට තරු ලකුණු දාලා කියලා දෙනවා එකවරකට ඇති වුණා, පැවතුණා, නැති වුණා යන කාරණා තුනම හොඳින්ම පේනවා. සමහර අවස්ථාවකදී හුස්ම රැල්ලේ වෙනස්කම් දකිනවා. එය හඳුනා ගන්න හදනවා. තව දිනක හිත හොඳින්ම තැම්පත් වෙලා හුස්ම ඇති නැති තරමට සියුම් වුණාම හිතෙනවා පිටත් ඇතුළතත් ධාතු කොටස් ගොඩක් නේද? ඒ ක්‍රියාවක් මේ අතර එය කයින් පිටස්තර වශයෙන් පේනවා. පංචස්කන්ධය කොටස් පහම හැටියටත් දකිනවා. එවිට ත්‍රිලක්ෂණය පේනවා. මේවා කොයිතරම් දුරට හරිද? ඇත්තටම මාත් විශ්වාස කරනවා අවිශ්වාසත් කරනවා මේ ප්‍රකාශය. නමුත් ආරක්ෂාකාරීව කරතකි මේකම දිගට දිගට කරන්නේ. ඒතකොට තමන්ගේ හිතේ සැකේ දුර වෙන්න පටන් ගන්නවා. තාම තියෙන්නේ යන්දන් අරුණ නගිනකොට යන්දන් ඡායාව පේන ගතියක්. පොඩ්ඩක් ඉන්නේ ඉර නගිනකම්. ඉර නැගකට පස්සේ ඔක බොහොම දවල් එළිය පේන. ඒ නිසා ඕකම කරනකොට ඔක ගොඩාක් මට පේනවා මේකේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන පැටලිලා තියෙනවා කියලා. නමුත් මේකම නැවත නැවත කරන්නේ ඒතර ප්‍රත්‍යක්ෂ ඥානෙ අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. සැක කරන්න විතරක් එපා. මොකද යන්න පාර හරි බව කියයි. නමුත් කලවම තියෙනවා. චින්තාමය ඥාන ප්‍රත්‍යක්ෂ ඥානද කලවම අපි ප්‍රත්‍යක්ෂයට තනදීම වශයෙන් මේකම නැවත කරා. දවස් දහස්වර කරනකොට ප්‍රත්‍යක්ෂේ මතුවේයි හිතාගෙන හිටපු දේවල් හිතාගෙන හිටපු දේවල් බව පේන්නේ. ඒ නිසා මේකට එක උත්තරය තියෙන්නේ දැන් මේ ආශේවන ප්‍රති සිද්ධ වෙලා තියෙනවා. දැන් භාවනා කෘත්‍ය යන්නවා. ආශේවන කියන්නේ ඇසුරු කරලා තියෙනවා. දැකලා තියෙනවා. දැන් භාවිත කරනකොට බොල්ලොලින් බැතවෙන් වෙනවා වගේ පිට කාටුවෙන් කාටුව වෙන් වෙනවා වගේ හුලං කරන්න හුලං කරන්න බැත ටික එකතු වෙනවා. ඒ නිසා මේ ක්‍රමයේම නැවත කරන්න. එතකොට ගා ප්‍රතිඵල හම්බ වෙන්නේ හම්බ වෙන ප්‍රතිඵලයේ පිටු කරලා කියනවනම් සැකේ දුරු වීම සිද්ධ වෙනවා. ඒකට වෙන ක්‍රමයක් නැහැ. නැවත නැවත කිරීමමයි කරන්නේ. නිසා මෙතන කමඨාන සූත්‍ර කරගන්න ඕනේ. යන පාන හරි. නමුත් දැකලා තියෙන්නේ ලේසේ විතරයි, මාත්‍රාව විතරයි, ඡායාව විතරයි. නැවත නැවත බලන්න නම් ඉර නගින කම්ම බලාගෙන ඉන්න. එතකොට අනිවාර්යයෙන්ම Tamange සැක දුරු වෙන අතර මේ වගේ දෙයක් භාවිතයෙන් තොරව ප්‍රායෝගිකත්වයෙන් තොරව සාක්ෂාත් කරන්න බෑ. කොච්චර පොතේ දැනුම තිබුණත් ඒක ඔක්කොම පොතට සීමා වෙනවා. Tamanට හම්බෙච්ච දේ හාලලා පෙරලා සුද්ධ කරලා බැත ටික අරගෙන බොල්ලයින් කරන්න වගේ ඒ කටයුත්ත ගොඩක් කල් කරන්න ඕනේ. ඒක කෙරෙන බව පේන්න තියෙනවා. දිගට කරන්න කියන උපදේශය දෙන්න පුළුවන්. කොළ දෙකක ප්‍රකාශයක් තියෙනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවට වාඩි වී උදුගුණ භාවනාව වාර 3-4ක් කරගෙන යාමේදී හිත මනාව තැම්පත් වූ අතර එය ගැඹුරින් සිදුවිය. ඉන්පසු මෛත්‍රිය භාවනාවට මාරු වූ විට එය වඩාත් ප්‍රීත්‍ර ලෙස දැනෙන්නට විය. එසේ ආරක්ෂක භාවනාව අවසන් වන විට සිත ගත එකම එකම හැටියක් ලෙස දැනුණු අතර කය පිළිබඳ දැනීමක් නැති විය. ඉන්පසු ක්‍රමයෙන් පිම්බීම හැකිලිම වෙත සිත යොමු අතර ඒහා සමගාමීව ආස්වාස ප්‍රාස්වාස වෙතද සිත යොමු විය. එය වාර 3-4ක් සිදුවීමෙන් පසු ගැඹුරු නිද්‍රාවක් වැනි තත්වයකට පත්විය. නමුත් එය නිින්දක් නොවිය. සතිය ඊටා ප්‍රබලව පැවතුනි. වේදනාවන් කිසිවක් නැත. ශරීරයේ ඇති බවත් නොදැනුනි. ශරීරයේ ඇති බවවත් නොදැනුනි. ටික වේලාවක් යාමේදී මෙම తත්වය වඩ වඩාත් ගැඹුරු විය. සිත කය දෙකම එකම කැටියකි. කිසිම දෙයක් නැති කිසිම ඇලීමක් නැති ඊටාම සුවදායි සුරක්ෂිත තැනකට තැනක සිටිනාසේ විය. බාහිරින් යම් යම් ශබ්ද ආදී අරමුණු ආවද මුලදී ඒවා සිතින් හඳුනාගෙන අතහැරීමක් විය. ටික වේලාවකින් ඒවා ඇසුණත් නැසුණාසේ විය. සිත කිසිම අරමුණක් කරා නොගියේය. ටික වේලාවකින් වඩා ප්‍රබලව දැනෙන ආකාරයේ සැහැල්ලුවක් විය. අත් මට නොදැනීම දිගහැරුණි. අත් මට නොදැනීම දිගහැරුණු අතර ඇඟිලි තුඩු වලින් ශක්තියක් පිටවෙන්න දැනුනි. මම මේ කිසි විටකම අයිති නැති තැනක ඉන්නාසේ දැනුනි. කිසි විටක සිත ඇඳී නොගිය අතර සිතට කිසිම අරමුණක් නගා ගැනීමට හැකියාවක්වත් ඌවමනාවක්වත් නැති මට නැති විය. කර්මස්ථානය පවා කියලා වරහන් ඇතුළේ තියෙනවා. සුවදායි තත්වයට වඩාත් සිත යොමු විය. ඉන්පසු ටික වේලාවකින් සුදු පාට පුළුන් රොදවල් හැටි හැටි ලෙස මනසට පෙනුණු අතර ශරීරයේද සැහැල්ලු වී ගොස් එම තත්වයට පත් වූවා. එයට සිතෙහි ආශාවක් හෝ බියක් නැති වේ. ඉන්පසු මාගේ හිසට පිටුපසින් පටන්ගෙන වම්පසින් මුහුණට ලා රන්වන් කිරණ එල්ල වන්නාසේ පෙනුණා. ඒ සඳහාද සිතේ ආශාවක් හෝ බියක් ඇති නොවිය. ඉන්පසු ටික වේලාවකින් මාගේ කය ඇඹරී යන්නාසේ දැනි ඇතුළතින් දවන්නාසේ දැනුණා. මාව හෙලකින් පහලට තල්ලු වන්නාසේ දැනුණා. දැනුණු අතර ඉසට මිටියකින් පහර දෙමින් මා යමකට ඔබන්නාසේ දැනුණා. ඉන්පසු දිව උඩුතල්ලට හදවි අනාදින රෝගියෙකුගේ තත්වය ඇති වී මාංශපේශී ඊතා තදින් ඝන වී අත්සහ පාද අස්ති දරුණු වී ශරීරයේ සියලුම වාතය උඩට අදින්නාසේ දැනුණා. වරහන් ඇතුළේ තියෙනවා මීට පෙර භාවනා කිරීමකදී මම මරණ මංචකයේ ස්වභාවය අත්විඳ ඇත. මින්පසු අස්ති පද්ධතිය ඉහිල් වී පේශී ගැලවී යන්නාසේ වෙනුණු අතර මේ සියලුම දේ දෙස මනා සතියෙන් බලා සිටියෙමි. කිසිම දෙයකට බයක් පිළිකුලක් ඇති නොවිය. එයින් පසු වඩාත් සනීප සුවදායි තත්වයකට ඉබේම පත්විය. S2 වේගයෙන් අක්ෂි කුහර තුල නලියන්නාසේ විය. මතකය ගිලී යාමක් හෝ සිහි නැති වෙන්න එන්නාසේ දැනුණු අතර ඉන්පසු කිසිවක්ම කිසිම අයුරකින් නැති තත්වයක් විය. ලා නිල් අලු පැහැයෙන් මනසට දැర్శණය විය. එය වඩාත් පැහැදිලි කිරීමට තේරෙන්නේ නැත. ඉන්පසු නැවත ප්‍රබල ශාන්ත බවක් ඇති වී අදිසියේම සිතට උපචාර අර්පණ ආකා සංචායනය විඤ්ඤායතනය නේව සංඥා නාසඤ්ඤා යන්න දැනි නැති වී නැවත ශාන්ත බවට පත්විය මට මා කියා කෙනෙක් ඇති බවත් ශරීරයවත් දැනෙන්නේ නැත භාවනාවෙන් නැගිට පැයකට වඩා කාලයක් සිතෙහි දැඩි එකඟ බවක් විය ඉන්පසු පරයන්කයකදී මෙම සැහැල්ලු බව මෙලෙසම තිබී හදිසියෙම සිතට සම්මා සමාධිය යන්න දෙවතාවක් අරුමුණු වී නැතිවිය. නැවත පර්යංකයෙන් නැගිටින තුරුම පෙර පැවති සුවදායි බව විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට භාවනාව ඉදිරියට කරගෙන යා යුතු ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ධර්වන් සරණයි. අතරම අපේ වැඩමුළුවක පළවෙනි දවසක අහන්න හම්බෙන જાතියක් නෙවෙයි මේක. උගක් භාවනා කරපු කාලයක් ගත කරපු කෙනෙක්ගේ ප්‍රකාශයක් ඒ වගේ මේක තොරතුරු අඩංගු කරලා තියෙනවා. ඉන්සයි කෑනකොට ඉස්ලාම ඇවිල්ලා භාවනාට ආපු කෙනෙකුට බය හිතින්වත් ඉතිරින බුදුම්බේ අපිට පුළුවන් ද මේක කරන්න කියලා. ඒ නිසා ටිකක් සැර වැඩි මේ පළවෙනි දවසන ඉදිරිපත් වුණා නම් සතුටුයි. ඒ නිසා Tamande වගේ මේ සහැල්ලු පහසු තත්වයක් වෙනවා. ඒකට බැඳීමකුත් නැහැ. ඉතින් මරන්න වගේ, පිටි ගහන්න වගේ, කොපන්න වගේ, සුරුසුරුකට දාන්න වගේ, ගිනි කන්දකට දාන්න වගේ දමලත් බලනවා. අන්න ওই දෙකටම සමහිත ඇති වෙන දවසේ එනකන් ආවොත් ওই ප්‍රශ්න අහන්නෙත් නැහැ, ලියන්න දෙයක්වත් නැහැ. තාම මේ දෙක දකිනවා. හැබැයි ඒක නැවත නැවතත් ප්‍රකාශය තියෙන මට මේකට බයක් එන්නෙත් නැහැ, චකිතයක් එන්නෙත් නැහැ, කලබලයක් වෙන්නෙත් නැහැ කියලා. ඉතින් ඒක ලොකු ගුණයක්. හැබැයි බොහොම ආඩම්බරෙන් අර සමාධිගත தত্ত্ব විවේක தত্ত্ব ගැන කතා කරාට අර අපහසුතා සඳහන් කරලා තියෙනවා. නමුත් කවදා හරි අපහසුතාවලට හෝ පහසුතාවලට දෙකම සමසිතින් බලලා සමසිතින් කියලා සමසිතින් වාර්තා කරන්න පුළුවන් තවසේ එනකන් පුරුදු කරනකොට තේරෙන පටන් අර ගන්නවා මේ දෙක බෙදලා වෙන් කරන තාක්කල් අපි හිත දුක් කරදර ගන්නවා දෙක බෙදලා වෙන් කරනකොට කමන්නේ දෙකටම සමසිත සලකපු දවසේ කරදර ගැනීමක් නැහැ. මොකෙන් හිත නරක කර ගන්න දෙයක් නැත්තේ නෑ. දුක් කරදර ගන්න දෙයක් නෑ. ඔක ධම්මන කන්නේ ධම්මන කවම් බැදගෙන කන්නේ බැදගෙන කපම්. කිරින් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරින් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා බල කොබෙයියා කියලා දැන් හිට ඇඳ ගන්න රබම්පදේ. එච්චරයි. ඔක මේ තෙලෙන්ම බදින්න ඕන, කිරින් තම්බන්න හොඳ නෑ කියලා ගත්තොත් ඉතින් කචා. එනිසා ඔයගේ හොඳ පහසු කරනොත් දෙයි. අන්තිම අපහසු මිරිකනවා, බෙල්ල මිරිකනවා, මරනවා. ඒ ටිකකුත් දෙම්මොන්නවත් වෙන්නේ නෑ. නැතුව නැගිටලා බලනකොට gediya පිටින්ම තියෙනවා. කැලි මොනක්වත් අඩු වෙලක් නැහැ. දෙක තුන හතර ඔක යන්න උනාට පස්සේ ඊට අත්දකලා පස්සේ තේරෙනවා මේ හිතට ඕනේ නම් අපායට ගෙනියන්න පුළුවන් પાස්පෝර්ට් වීසා මොකක්වත් නැතුව. දිවි ලෝකෙට ගෙනියන්නත් පුළුවන් වීසා પાස්පෝර්ට් මොකක්වත් නැතුව ඔක්කොම මනසෙන් කරන දෙයක්. තෝරන තාක්කල් මේක හොඳයි මේක නරකයි කියලා තෝරන තාක්කල් පෙලෙන්නේ කියලා. තේරිමකින් බේරිමකින් තොරව අපන්නකව මේක දිහා බලාන හිටියොත් අයිතිවාසිකම් කියන මනුස්සයා පෙළෙනවා. අයිතිවාසිකම් තුකදී බලන ඉන්නකොට ලොකු ධර්මතාවයක් මේ මනුස්ස ශරීරයෙන් කරන්න පුළුවන් වික්‍රමයක් මහිමයක් පේන පටන් අර ගන්නවා. ඒ මොකද මේ ශරීරයට සැප දුන්නත් දුක් දුන්නත් නිරීක්ෂකයා නොසලෙද මනසකින් බලන්නේ. ඒකේ මේ ප්‍රකාශය අහගෙන ඉන්නකොට ඒක හිතේ. ඒක නිසා එහෙම කෙනාට අරමුණක වෙඩි වෙලා ඉන්න පුළුවන්. එක ඉරියව්වක වැටිලා ඉන්න පුළුවන්. ඒක තැනක ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. සැලෙන චපල ගතිය අඩුයි. ඉතින් සීලේ ප්‍රතිත්ථය නරෝසපඤ්ඤෝ කියලා කියන්නේ තෝකම තමයි. මේක සීලයට එහා ගිය තැනක්. මේක මේ සමාධියයි ප්‍රඥාවයි ඇති රචන දැන් අපිට ඕනේ මේ ප්‍රතිෂ්ඨාව මේකට කියන ධම්මටිටි ධම්ම නියාමතා ධම්ම ධාතු ගොඩාක් නම් කියනවා බුදු ආමතු සඳහන් කර තියෙනවා මේක පුරුදු කරොත් මේ ජීවිතයේම ධිටතම වශයෙන් සුඛ විහරණයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ මනසට නටන්න පොළොව ඇති ප්‍රශ්නයක් නැහැ. නටන්න බැරි පොළොව ඇදයි කතාවක් නැහැ. કોઈ පොළොවෙත් නටතයි. දෙක පඤ්ඤාය අතිවිජ්ජති. මෙයාට තේරෙනවා මේක අරගෙන ගහින්න පටන් ගත්තොත් ඇවෙනවා. ගණන් ගන්න නැතුව හිටියොත් ගණන් ගන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි කාලස් කාය වේදා පරම්පරණ ධිතෝ හෝති. ඒකට ලස්සන වචනය පාවිච්චි කරන දරුවචන වහන්සේ පතික්කිතෝ හොති. මරුණට පස්සෙත් ඊගාවාත්මයටත් ওই ප්‍රතිෂ්ඨාව තියෙනවා. ඇයි එහෙම කියන්නේ? දානයක් දීලත් අපාය යන්න ඉඩ තියෙනවා. සිල් රැක්කටත් අපාය යන්න ඉඩ තියෙනවා. හොරකම් කරන මිනිහා දිවි ලෝකේ යන්න ඉඩ තියෙනවා. සමාජයක් නැත වික්ෂිප්ත කරමනස දිවි ලෝකේ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී හරි අමාරුයි අරක කෙරුවොත් මේක නෑ කියලා කියන්න. හැබැයි භාවනාවේදී ධම්මට්ටිචිය ලැබුත් බුදුහාම කියන අනිවාර්ය මේ ගාවාත්මෙට ඒ පුරුද්ද ඒ ධර්මයේ අරසාව ලැබෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ජීවිතයක් ඇතුළත මේ මට්ටමට යන්න ඒ සුසීම සූත්‍රය වගේ තැන්වල පෙන්ලා තියෙන පුබ්බේව කෝකසීම ධම්මට්ටිටි පච්චා නිබ්බාණං. ඉස්ලාම් සුසීමකට තේරේ පිහිටිල්ල. ඉස්තාවරය. එහෙම නැත්නම් ප්‍රතිෂ්ඨාව. ප්‍රතිෂ්ඨාවෙන් පස්සේ තමයි නිවන හම්බෙන්නේ. ඒ ප්‍රතිෂ්ඨාව ලැබෙනවයි කියන එක කියලා තියෙන්නේ මේ ජීවිතේ උඹට යමක් කරගන්න පුළුවන්. සාසනයක් තියෙනවා ඔබ ඉදිරි පාර හරි. හැබැයි ඒකෙන් පොඩි ලකුණක් පෙන්න විතරයි නිකන් වහින්න ඉස්සලා උලන් හම්බනවා අකුණු ගහනවා වගේ. ඊට පස්සේ තමයි වැස්සෙන්නේ. ඒ නිසා එතෙන්ද විශ්වාසයක් ඇති කරගන්න ඕනේ තවත් පුළුල් පලාසයක මේට වැඩිය ශ්‍රේෂ්ඨ සැපයක් ආවත් මේට වැඩිය නරා දුකක් ආවත් මේ දෙකම තියා හොදු නිරීක්ෂකෙක් වෙනවා මිස නරා දුකට වෛර කරන්නත් එපා අර ලැබෙන සැපයට ප්‍රේම කරන්නත් එපා ඒ වෛරයෙන් ප්‍රේමයෙන් කර්ම රැස් වෙනවා රැස් නොකර මේක තියා බලනින්න ගියොත් හරියට උගාක් සිද්ධි බහුල චිත්‍රපටියක් බලන කෙනෙක් වගේ එකම දේ වෙන්න වෙන හැටි මොනවා කවචිත්‍රපටියක් බලන්නේ නැහැ සාමාන්‍ය ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් කියන හතර පෙර නිමිතකේ ෆයිට් එකක් කපල් එකක් සින්දුවක් ඉවම තියෙනවා පිච්චරය බලන්න. ඒකට බලනකොට අපි වැඩියෙන් සින්දු වැඩි වෙච්ච ගාන පිච්චර එක වැඩි වෙච්ච ගාන ෆයිට් වැඩි වෙච්ච ගාන අපි බලා ඉන්නා වගේ මේකෙත් දැන් සිද්ධි බහුලයි. හැබැයි මේ සිද්ධි බලන්නේ චිත්‍රපටිය බලනවා. බොහොම ඇක්ෂන් පැක් කියලා තියෙනවා. චිත්‍රපටි වල කියනවා බොහොම සිද්ධි බහුල භාවයේ ඇක්ෂන් පැක් මේකත් ඇක්ෂන් පැක් වර එක මරනවා උඩුවේ කොටනවා පෙති ගහනවා අනිත් පැත්තේ බොහොම සැප ගෙනත් දෙනවා. දෙකම තියා බලන් ඉන්න පුළුවන් නම් ඇත්තටම මුළු ජීවිතේම චිත්‍රපටයක් වෙනවා. ටෙලි ඩ්‍රාමා එකක් වෙනවා. ඒකට කියන්නේ ධම්මට්ටිතිය කියලා. ධර්මයේ ස්ථාවර ලැබපු කෙනා අනික් කට්ටිය වගේ සැලෙන්නේ නැහැ. සපාවයි කියලා ආඩම්බර වෙලා පාටි දාන්න යන්නෙත් නැහැ. දුකාවයි කියලා පශ්චාත්තාපලා නේ මං වගේ කාලකන්ණිය කියලා තැවෙන්නෙත් නැහැ. මේ දෙකම මනෝපුප්පංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කියලා අනිකයි තියෙන්නේ. ඒක නිසා මේක මේකදී ඇත්තටම කියන්න ඕනේ නැහැ මෙහෙම කෙනෙකුට උනන්දු වෙන්න කියලා. මොකද උනන්දු ඇති වෙලා තියෙන්නේ. මෙතෙන් එන කන්නම් අනේ උනන්දු වෙන්න අනේ ශ්‍රද්ධාවෙන් කරන්න කියලා උපදෙස් දෙමයක් නැහැ. මෙයා දැන් අසන්නේ නෙලන්න පටන් ගන්න තියෙන්නේ. කියන්න තියෙන්නේ මේක නිවර නෙවෙයි නම නොවෙන්නෙත් නොවේ. ඒකට අවශ්‍ය නිකන් අජිත අවකාශයට යන්න ඉස්සලා ගගන ගාමින් මේ ගුරුත්වය ඇතුළතම පුරුදු කරන්න එපා. ගුරුත්වය නැති දෙයකට. ඒක බොහොම අමාරු පුහුණුවක් තියෙනවා. එක ඩයිව් එකයි තියෙන ප්ලේන් එක බස්සනකොට එක එකක් තියෙනවා තප්පර 30කට ගුරුත්වය නැතිව ඇති කරලා පෙන්වන්න පුළුවන්. ඒ මිනිස්සු හරියට ඒ ඩයිව් එක කර කර පෙන්නනවා. අවකාශයට ගියාම බලට ඉන්න වෙන්නේ මෙහෙම තැනක ඔක්කොම පා වෙනවා. ඉතින් අබ්ජාවකාශයට යන්න ඉස්සෙල්ලා මෙහෙ ගුරුත්වාකර්ෂණ නැත්නම් කොහොක්වත් මේ ලෝකේ නැහැ. අර වගේ පුංචි තප්පර 30ක සෙල්ලම් කරලා කරලා තමයි පෙන්වන්නේ. මේ වගේ නිවනට ගියාට පස්සේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට මේ ඇඟට වද දීලා සහ සැප දීලා පෙන්නලා අහනවා ඔබ මොකද කියන්නේ? තාම සැලෙනවා. තාම දඟලනවා. දඟලනවා නම් බෑ. තව පුහුණු කරන්න. සැලෙන්නේ නැත්පත් උනාට පස්සේ ඉබේම තල්ලුවලා යනවා. ඒක මේ පළවෙනි දවසේදීම වෙන්නේ නැහැ. යට දිගට භාවනා කරන කෙනෙක්ගේ අත්දැකීමක් නමුත් කෙසේ නමුත් ධෛර්ය කරන එකක්. ඒ කිනා දැනටමත් ධෛර්යයෙන් ගත කරන්නේ. තව ලොකු පරාසයකට මේක ගත්තොත් සම්පූර්ණ 360ටම ගිය දවසේ සරුවඥ වෙනවා. සාමාන්‍ය අංශක 90 පළල් වෙනකොට රහත් වෙන්න පුළුවන්. අංශක 180ට දැම්මට පස්සේ පසේ බුදු වෙන්න පුළුවන්. 360ටම දැම්මට පස්සේ රහත් බුදු සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන්. අපේ වෙලාවේ තියෙන පුත්තජනය කියලා ඉතාම පටු තීරයක දුවන. සැප කියලා එකක් දන්නවා දුකට වෛර කරනවා ඒකෙන් එහාට ගියවන් ඉසාද බඳ ගන්න හදනවා සෝචති කිලමති පරිදේවති උරත් තාලෙන් කන්දති කියලා මැරෙන්න හදනවා. මෙයාට තේරෙන පටන් අර ගන්නවා නෑ මේ පරාසය ඇතුළත දෙකම ආවොත් තමයි ජීවිතේ රසය තියෙන්නේ. ඊට පස්සේ ඉන්නේ මේක බලලා. ඒ පුළුල් වීම තමයි භාවිත බහුලීගත කරනකොට වෙන්නේ. ඉතින් ඒකට හොඳම රංගමණ්ඩලයක් තමයි මේ මනුස්ස ලෝකේ කියන්නේ. හොඳට සැප දුක තියෙනවා. ඇති වෙන්න සතිය තියෙනවා නම් ඇති වෙන්න සමාධිය තියෙනවා නම් අපි පෙළන දේවල් ඕන තරම් මේකේ තියෙනවා. අපි සන්තෝෂ වෙන්න කරුණු තියෙන මේ ඔක්කොම එක මල්ලේ දාගෙන දෙකටම සමසේ තේනකයි යන්නේකයි කරන්න තියෙන්නේ. ඉතරයි ඉතරයි ප්‍රශ්න තියෙන ඉතින් කාට හරි අර කල් තිබ්බ ප්‍රශ්න වලට කට උත්තර බඳින්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒත් තව වෙලා තියෙනවා එහෙම නැත්නම් අලුතින්ම ආපු අයට ඊයේ ඉදිරිපත් කරපු කාරණා ටික විනය නීති මත ඒ සීලේ පිළිබඳව හෝ මූලික ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම අවස්ථාව හැටියට මතක් කරනවා. දැන් විශේෂ ප්‍රශ්න නැත්නම් අපි සම්පන්න සඳහා වේලාව අරගනිමු. එතකොට අපි දෙක තුන පැය සම්පන්න ගත කරලා තුනට මෙතන රැස් වෙනවා පරියන්ක භාවනාවකට. ඊට පස්සේ හතර පහ පැය සක්මණගත කරලා පස්වෙනි පහට අපි එකතු වෙන මෙතන ධර්ම දේශනාවක් සඳහා ඒ අතර වාරේදී පිටිමැට්ටන්ට කැමති නම් මේ සක්මන් වල පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත පහට ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා එනකන් ඉහළ භාවනා ශාලාව ගත කරන්න පුළුවන්. කාන්තාපක්ෂීට උඩ භාවනා මළුව තියෙනවා, මෙතන මළුව තියෙනවා, පල්ලෙහා මළුව තියෙනවා. ඒකේ පුළුවන් තරම් මේ පායන වෙලාවේ වැලි මළුවේ සක්මන් කරන්න. සක්මන් කරලි වෙලා අපි මේ වැස වයින් පටන් අරගත්තොත් අමාරු එළිය සක්මන. එතකම් පුළුවන් තරම් මේ වැලිමලුවම පාවිච්චි කරන එක හරි සෞඛ්‍ය සම්පන්නයි සම්භාහනය කරන සුළුයි. මේක පාවිච්චි අපි තුනට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමා සටහන් කරනවා. සීල දෙනාටම දරුවන් සරණයි.